දසමෝ පරිච්ඡේදෝ දසවෙනි පරිච්ඡේදය පණ්ඩුකාභයා අභිෂේකෝ පණ්ඩුකාභේ රජුගේ අභිෂේකය උම්මාද චිත්තාය නත්තා දාසියාදාය දාරකං සමුග්ගේ පක්කේ පෙත්වාන ద్వාර මණ්ඩලං අකා උම්මාද චිත්‍රා කුමරියගේ අනපරිදි දාසිය සිඟිති කුමාරයාව හොඳින් සැකසූ පැසක දමාගෙන ద్వාර මණ්ඩලයට හෙවත් දොර මඩලාවට යන්ට පිටත් වුණා. රාජපුත්තාච මිගවං ගතා තුම්බර කන්දරේ දිස්වාදාසං කුසං යාසේ කිමේ තන්තිච පුච්චේසුං එදා රාජකුමාරවරු උපතිස්ස ගමට දොර මඩලාවටත් අතර පිහිටි තුන්බර කන්දර නැමැති කැලෑබද පර්වත බෑවුමේ දඩයමේ ගින් හිටියා. එතකොට පැසක් ඔසවාගෙන එන මේ දාසියව දැක්කා. ওই පැසෙහිදී අරගෙන යන්නේ මොනවාද කියලා වුන් අසුවා. ద్వාර මණ්ඩලකං යාමි ධීතුමේ ගුලපුවකං ඉච්ඡාහං හෝරෝපේහිති රාජපුත්තා තමබ්බවං අනේ කුමාරවරුනි මම මේ මගේ දියණියට හකුරු කවම් අරගෙන දොරමඩලා යන ගමන් කියා පිළිතුරු දුන්නා. එතකොට රාජපුත්‍රයෝ එහෙමනම් ඔය පැස බිමෙන් තියාපන් කියලා අනකලා. චිත්තෝච කාල වේලෝච තස්ස රක්ඛාය නිග්ගතා මහන්තං සුකරන්තේ සං තං කනේයව දස්සයං සිඟිති කුමාරයාගේ ආරක්ෂාවට පිටත්ව සිටි ගෝපක චිත්ත කාල වේල යන යක්ෂයින් දෙන්නා එසැනින්ම විශාල ඌරෙකුගේ වේශයක් මවාගෙන ඒ රජකුමාර වරුන්ට පෙනෙන්ට සැලසුවා. තේතං සමනෝ බන්දින්සු සාතං ආදාය తත්‍රගා දාරකංච සහස්සංච ආයුත්තං සදාරහෝ රාජකුමාරවරු දාසියත් හැරලා. ඌරා පසුපසෙන් ලොහු බැඳ ගියා. දාසිය සිඟිති කුමාරයාව රැගෙන දොර මඩලාවට ගියා. ඒ ගමේ සිටින අය කැමියා ගෝපක චිත්තගේ මිතුරකව සිටි කෙනෙක්. ඔහුට කහවණු දහසයි සිඟිති කුමාරයාවයි දාසිය විසින් රහසයෙන්ම බාර කළා. තස්මින් ඒව දිනේ තස්ස භරියා ජනයේ සුතං යමකේ ජනයේ පුත්තේ භරියාමේති පෝසිතං ඒ දවසේම අයකමියාගේ බිරිඳත් පුතෙකු බිහි කළා මාගේ බිරිඳ නෙවුම් පුතුන් දෙදෙනෙකු බිහි කළා නැව කියලා ගමෙහි ප්‍රචාරය කළා සිංගිති කුමාරියාව හොඳින් පෝෂණය කළා සෝ සත් වස්සිකෝ ചാපි තං විජානිය මාතුලා හන්තුං සරසේ කීලන්තේ ධාරකේච පයෝ ජයං කුමාරයාට වයස අවුරුදු 7ක් වෙද්දී ඔහුගේ මාමා වරුන්ට සිය නැගණිය වැදුවේ පුත් කුමරෙකු බවත් ඒ කුමරු දැන් දොර මඩලාවේ සිටින බවත් දැනගන්ට ලැබුණා. එතකොට විලෙහි දිය ක්‍රීඩා කරමින් සිටින දරුවන් සමග කුමාරයාව මරාපියෝ කියලා මිනිසුන්ව පිටත් කෙරෙව්වා. ජලට්ටං රුක සුසිරං ජලච්ඡාදිත චිත්තකං නිම්මොජ්ජමානෝ චිත්තේන පවිසිත්වා චිරට්ඨිතෝ ඒ විලේ ජලය ඇතුලේ ඉන්ද වාරණ නැමැති ලොකු සිදුරක් සහිත රුකක් තිබුණා. සිදුරක් සහිත ඒ රුක් බෙනය ජලයෙන් වැසිලා තියෙනවා. පණ්ඩුකාභය කුමාරයා විල්දියේ කිමිදිලා ඒ සිදුරෙන් බෙනයට ඇතුල් වෙනවා. බොහෝ වේලාවක් රැඳිලා ඉනවා. තතෝ තතේව නික්කම්ම කුමාරෝ සේසදාරකේ උපෙච්ච පුච්චයන්තෝ පි වංචේතඤ්ඤ වචෝ හිසෝ පසුහේ කුමාරයා බෙනෙන්නෙක්ම ළමයින් වෙත එනවා කොහෙද හිටියේ කියලා ළමයින් අසද්දි බොරු කියලා රවට්ටනවා මනුස්සේ භාගතේසු නිවාසෙත්වාන වත්තකං කුමාරෝ වාරිමෝ ගය සුසිරම්මිටිතෝ අහෝ කුමාරයා මරන්ටාපු මිනිස්සු විලවට කළ දවසේ කුමාරයා අඳගෙන සිටි අඳුම පිටින්ම විලට බැස කිමුදුනා වෙනත වගේම ගිහින් ගස් බෙනේ සැඟවුණා. වත්තකානේ ගනෙත්වා තේ මාරෙත්වා සේසධාරකේ ගන්්වා ආරෝචයං සම්මේ ධාරකා මාරිතයිති මිනිස්සු ඇවිත් එතන සිටි දරුවන් ඝාතනය කළා. ඒ දරුවන්ගේ ඇඳුම් ගණන් කොට සියලු දෙනා මැරුව බව තේරුම් ගත්තා. කුමාරයා ඇතුළු දරුවන් මරා දැම්මා කියලා රාජකුමාරවරුන්ට දැනුම් දුන්නා. ගතේ සුතේ සුසෝ ගන්්වා ආයුත්තක ගරං සකං වසං අස්සසිතෝ තේන අහෝ ද්වාදස වස්සකෝ මිනිස්සු ආපසු හැරී ගිය විට පණ්ඩුකාභය කුමාරයා විලෙන් ගොඩට ඇවිත් අයකමියාගේ ගෙදර ගියා. ඔවුන් ආස්වැසුවා. කුමාරයා ක්‍රමයෙන් 12 හැවිරි දිවියටපත් වුණා. පුනසුත්වාන ජීවන්තං කුමාරං තස්ස මාතුලං තත්ත ගෝපාලකේ සම්මේ මාරේතුං සංනියෝජයං ඔහුගේ මාමාවරුන් වන රාජකුමාරවරුන්ට නැවතත් කුමාරයා ජීවත් වන බව ආරංචි වුණා. එතකොට ඔවුන් දොරමඩලා ගමෙහි සිටින ගවයන් බලන සියලුම ගොපළු දරුවන්ව මරවන්ට මිනිසුන් යෙදෙව්වා. තස්මින් අහනි ගෝපාලා ලද්ධායේ කංචතුප්පදං අග්ගින් ආහරිතුං ගාමං වේසේසුං තං කුමාරකං එදා ගවයන් බලන ළමයි දඩේ මේ ගොසින් සිව් පාවෙකුව මරාගත්තා සතාව පුලුස්සා ගන්නට ගින්දර රැගෙනෙන්ට කියලා ඔවුන් කුමාරයාව ගමට පිටත් ගෙවුවා සෝගන්්වා ගරමායුත්ත පුත්තකං යේව පේසයි පාදා රුජන්ති මේනෙහි අග්ගින් ගෝපාල සම්තිකං කුමාරයා ගෙදර ගිහින් අය කැමියාගේ පුත්‍රයාව පිටත් කෙරෙව්වා මගේ කකුල් රිදෙනවා නොඹ ගෝපාලන් ළඟට ගෙන්දර ගෙනියපන් තත් අංගාරමං සංච කාදිස්ස සේතුං හිති නේසිසෝ තං වචෝ සුත්වා අග්ගින් ගෝපාල සම්තිකං එතකොට නොඹට එතනදී අඟුරෙන් පිලිස්සු මස් කන්ට පුළුවන් කියලා කිව්වා කුමාරයාගේ වචනය ඇසූ ඔහු ගොපල දරුවන් වෙත ගින්දර අරගෙන ගියා. තස්මෙන් කනේ පේසිතාතේ පරික්ඛේපිය මාරයං සම්බේ ගෝපේ මාරයත්වා මාතුලානං නිවේදයං එසැනින්ම රාජකුමාරවරු වූ මිනිස්සු ඔවුන්ව මරා දැම්මා සියලු ගොපළු දරුවන්ව මරා දැමූ බව මාමාවරුන්ට දැනුම් දුන්නා. තතෝ සෝලස වස්සන්තං විජානින් සොච මාතුලා මාතා සහස්සංචාදසි තස්ස රක්කංච ආදිසි කුමාරයාට වයස 16 වෙද්දී ඔහුගේ මාමාවරුන්ට නැවතත් කුමාරයා ගැන දැනගන්ට ලැබුණා. උන්මාද චිත්‍රා මෑණියන් තා මසුරන් දහසක් අයකමියාට දුන්නා. කුමාරයාගේ ආරක්ෂාවට විධිවිධානත්‍ය දෙව්වා. ආයුත්තෝ මාතු සම්දේහං සබ්බං තස්ස නිවේදයි දත්වා දසං සහස්සං ච පේසේසි පණ්ඩුලන්තිකං එතකොට අය කැමියා උන්මාද චිත්‍රා මෑණියන් විසින් එවන ලද සංදේශයට අනුව කලයුතු දේ පිළිබඳව පුත් කුමාරයාට දැනුම් දුන්නා. මසුරන් දහසකුයි 16කුයි සහිතව කුමාරයාව පවුන්ඩොල බ්‍රාහ්මණයා ළඟට පිටත් කෙරුවා. පණ්ඩුල බ්‍රාහ්මනෝ නාම භෝගවා වේද පාරගෝ දක්ඛිනස්මින් දිසා භාගේ වසේ පණ්ඩුල ගාමකේ තුන් වේදේ පරතරට ඉගෙනගත් භෝග සම්පත් තියෙන පණ්ඩුල නැමැති බ්‍රාහ්මණයෙක් දකුණු ප්‍රදේශයේ පණ්ඩුල ගමෙහි වාසය කළා කුමාරෝ තත්ත ගන්්වාන පස්සේ පණ්ඩුල බ්‍රාහ්මණං ත්වං පණ්ඩුකාභයෝ තාත ඉති පුච්චිය ව්‍යාකතේ කුමාරයා පණ්ඩුල ගමට ගිහින් පණ්ඩුල බ්‍රාහ්මණයා මුණ ගැසුණා දරුවා තෝ පණ්ඩුක කුමාරයාද කියා ඇසුවා කල යුතුද අප දන්නවා කියලා කුමාරයා පිළිතුරු දුන්නා. තස්ස කත්වාන සක්කාරං ආහරාජා භවිස්සසි සමසත්ත්‍ති වස්සානේ රජ්ජන් ත්වං කරයසසි පණ්ඩුල බ්‍රාහ්මණයා කුමාරයාට හොඳින් සත්කාර කළා. පුත්‍රය තෝ රජබවට පත් වෙනවා. හරියටම සැත්තෑ අවුරුද්දක් ලංකා රාජ්‍ය පාලනය කරනවා. සිප්පන් නොග්ගන්න තාතාති සිප්පුග්ගහමකාරේ චන්දේන චස්ස පුත්තේන කිප්පං සිප්පං සමාපිතං එනිසා පුත්‍රය හොඳින් සිල් පිළිගනගත මැනව කියා කුමාරයාට ශිල්ප ඉගැන්වීම කෙරෙව්වා. පණ්ඩුකාභය කුමාරයා ඒ බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වන චන්දන කුමාරයා සමග වහවහ ශිල්ප ඉගෙනගෙන අවසන් කළා. අදා සත සහස්සංසෝ යෝධ සංඝාහකාරණා යෝධේසු සංඝහේතේසු තේන පංච සතේ සුසෝ පණ්ඩොල බ්‍රාහ්මණයා බලසේනා රැස් කිරීම පිණිස කුමාරයාට මසුරන් ලක්ෂයක් දුන්නා. කුමාරයා බලසේනා 500ක් රැස් කරගත් පසු සියුම් යාය ගහිතානි පන්නානි කනකානිතං මහේසුං කුරු චන්දං ච මම පුත්තං පුරෝහිතං පණ්ඩල බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා යම් කුමාරිකාව තමන් අතටගත් කොළපත් රන් තැටි බවට පත් වෙනවා දැක්කොත් ඒ කුමාරිකාව තමන්ගේ රාජමහේශිකාව කරගත මැනව ඒ වගේම මාගේ පුත්‍ර චන්දනව පුරෝහිත බ්‍රාහ්මණ තනතුරටත්පත් කළ මැනව. ඉතිවත්වා ධනං දත්වා සයෝදං නිහරි තතෝ සෝනාමං සාවයිත්වාන තතෝ නිකම්ම පුඤ්ඤවා මෙසේ පවසා ධනයද්දී යුදබටයන් සහිත වූ කුමාරයා පිටත් කෙරෙව්වා. පින්වත් කුමාරයා මම තමයි පණ්ඩුකාභය කුමාරයා කියලා කෑ ගසා තමන්ගේ නම අස්වලා පිටත් වුණා. ලද්ධාපනේ නගරකේ කාස පබ්බත සම්තිකේ සත සතානි පුරිසේ සබ්බේ සංභෝජනානිච කසාගල පර්වතය ආසන්නයේ පණ නැමැති නගරයක් තිබුණා. එහි වාසය කරන පුහුණුවලත් යුද බටයන් සත්සයකුත් කුමාරයාට ලැබුණා. සියල්ලන්ටම ආහාර පානත් ලැබුණා. තතෝ නර සහස්සේන ද්විසතේන කුමාරකෝ ගිරිකණ්ඩ පබ්බතං නාම අගමා පරිවාරිතෝ එතනින් එක්මන කුමාරයා 1200ක යුදවට පිරිසක් පිරිවරාගෙන ගිරි කණ්ඩක නැමැති පර්වතයට ගියා. ගිරි කණ්ඩ සිවෝ නාම පණ්ඩුකා භය මාතුලෝ තම් පණ්ඩු වාසුදේවේන දින්නම් බුඤ්ජති දේශකං එහි ගිරි කණ්ඩ සිව නැමැති පණ්ඩුකාභය කුමාරයාගේ මාමා කෙනෙක් ඉන්නවා. ඔහු සිය පියා වූ පණ්ඩු වාසුදේව මහරජු විසින් ප්‍රදානය කළ ඒ ප්‍රදේශයේ බුද්ධි විඳිනවා. තදා කරේස සත මත්තං සෝලාවයති කත්තියෝ තස්ස දීතා රූපවති පාලි නාමසිකත්තියා එදා ඒ ගිරිකණ්ඩසිය ශක්‍රියා කිරිය 100ක් හෙවත් 400 අමුණක ප්‍රමාණයෙන් යුතු මහ කුඹුරු යායෙහි ගෝයන් කප්පවමින් සිටියා. ඔහුට පාළී නමැති ඊතා රූප සම්පන්න ශාක්‍රීය දූ කුමාරිකාවක් ඉන්නවා. සා මහා පරිවාරේන යානමාරුය සෝභනං පිතු භත්තං ගාහිත්වා ලාවකානං ච ගච්ඡති එදා පාලි කුමරිය අලංකාර යානාවක නැගලා මහත් පිරිවර සේනාවක් සමග සිය පියාණන් උදෙසා පිළියෙල කළ බතත් ගොයන් කපන්නවුන්ට පිළියෙල කළ බතත් රැගෙන එමෙන් සිටියා. කුමාරස්ස manussාතං දිස්වා තත් කුමාරිකං ආරෝචේසුං කුමාරස්ස කුමාරෝ සහසගතෝ පණ්ඩුකාභය කුමාරයාගේ මිනිස්සු කෙතර යමෙන් සිටි මනාරු ඇති කුමාරිකාව දැක්කා දැකලා කුමාරයාට දැනුම් දුන්නා. කුමාරයා වහාම එතනට ගියා. ද්වේභාගං පරිසංකත්වා සකං යානං අපේසයි තදන්තිකං සපරිසෝ තත්තයාසේති පුච්චිතං කුමාරියගේ පිරිවර ගණයා දෙපැත්තට බෙදෙන ලෙසින් පිරිස් සහිත වූ තමන්ගේ යානය පාලි කුමාරිය ළඟට එළඹෙව්වා. ඒ කුමරියගෙන් කොහෙද යන්නේ කියලා ඇහුවා. තාය උත්තේස සම්බස්මෙන් තස්සාසරත් මානසෝ අතනෝ සංවිභාගං තං භත්තේනායාචි කත්තියෝ ඈ විසින් සියලු විස්තර කිව්වා. පණ්ඩුකාභය කුමාරයාට කුමරිය පිළිබඳව සිතක් ඇති වුණා. අපටත් හරි බඩින්නේ කරුණාකර අපට බද්දනවද කියා කුමාරයා ඇසුවා. සා සමරුයයානම් හා අදාසෝ වන්න පාතියා බත්තං නිග්‍රෝධ මූලස්මෙන් රාජපුත්තස්ස කත්තියා එතකොට ඈ යානාවෙන් බැස්සා නුගරුක් සෙවනේ ඉඳගත් ශක්තිය කුමාරයාට රන්තලියක දැමෝ බත පිළිගන්නවා ගන්නේ නිග්‍රෝධ පන්නානේ භෝජේතුන් සේසකේ ජනේ සෝවන්න භාජනානසං තානි පන්නානි තං කනේ කුමාරයාගේ පිරිවර ජනයාට බද්දීම පිණිස ඒ නුගරුකෙන් ලොකු නුගපත් කැඩුවා එසැනින්ම ඈ කඩන ලද නුගපත්‍රයන් රන් බඳුන් බවට පත් වුණා තානි දිස්වා රාජ පුත්‍රෝ සරිත්වා දිජ බාසිතං මහේසි භාව යොග්ගාමේ කඤ්ඤා ලද්ධාති තුස්සීසෝ ඒ දුටු රාජපුත්‍රයාට පණ්ඩොල බ්‍රාහ්මණයා කිව් අනාවැකිය මතක් වුණා. තමාගේ රාජ මහේසිකාව වෙන්න සුදුසු වූ ශක්තිය කන්‍යාවක් ලැබුණා. කුමාරයා සතුටටපත් වුණා. සබ්බේ බෝජාපයිතේසා තන්න කීත භෝජනං ඒකස්ස පටවින් සෝව ගහිතෝ තස්ස දිස්සති ඈ සියලු දෙනාටම බත් අන බව කෙරෙව්වා නමුත් බත් අවසන් වුණේ නැහැ බත් බඳු නැහි අඩුවේ පෙනුනේ එක් කෙනෙකු දෙසාගත් බත් කොටසක් විදිහටයි ඒවං පුඤ්ඤ ගුණෝපේතා සුකුමාරි කුමාරිකා සුවන්නපාලිනාමේන තතෝ ප්‍රභූති ආසිසා මෙවැනි පුණ්‍ය ගුණයෙන් උපලක්ෂිත වූ සැබෑ ලෙසටම කන්‍යාවක් වූ කුමාරිකාව එදා සිට ස්වර්ණපාලී නමින් හැඳුන්වුණා තං කුමාරින් ගහෙත්වාන යානං ආරුය කත්තියෝ මහා බල පරිබ්බුල්හෝ අනුස්සංකේ අපක්කමේ පණ්ඩුකාභය කුමාරයා ඒ ස්වර්ණපාලි කුමාරිය සිය යානාවට නග්ගවා ගත්තා මහත්යුට බට සේනාවද පිරිවරාගෙන කිසි බයක් සකක් නැතුව පිටත් වෙලා ගියා. තං සොත්වා පිතා තස්ස නරේ සම්බේ අපේසයි තේ ගන්්වා කලහං කତ୍වා තජ්ජිතා තේහි ආගමුං එතකොට සිය දියණිය පැහැරගෙන ගිය පුවත ගිරි කණ්ඩසිය ශාත්‍රියාට අසන්ට ලැබුණා. ඔවුන් අල්ලා ගැනීම පිණිස අවිගස් සියලු මිනිස්සුන් පිටත් කළා. ඔවුන් ගිහින් කෝලාහල කළා. නමුත් පණ්ඩු කාහබය කුමාරයාගේ බටයන් ඔවුන්ට තරගණය කළ නිසා ආපසු හැරී ගියා. කලහ නගරං නාම ගාමෝ තත්ත කතෝ අහෝ තං සොත්වා භාතරෝ තස්සා පංච යුද්ධායුපාගමං ඔවුන් කෝලාහල කළ ප්‍රදේශයේ දාසිට කලහ නුවර නමින් හැඳුන්වනවා මේ සිදුවීම අසන්ට ලැබුණු පාලි කුමරියගේ සහෝදරයන් පස් දෙනාත් පණ්ඩුකාභය කුමාරයා ඇතුළු පිරිස සමග යුද්ධ කරන්න පැමිණියා. සම්වේතේ පණ්ඩුල සුතෝ චන්දෝ යේවං අගතේ ලෝහිත වාහකන්‍හෝති තේ සංයුත්ත මහියහෝ එතකොට පණ්ඩුර බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ චන්දන කුමාරයා තනියම ඔවුන් සියලු දෙනාම මැරෙව්වා. ඔවුන් යුද්ධ කළ ස්ථානයේ දා සිට ලෝහිත වාහකණ්ඩ හෙවත් ලේවාකඩ කියලා හැඳුන්වනවා. මහතාපලකායේන තතුසෝ පණ්ඩුකාභයෝ ගංගාය පාරිමේ තීරේ දෝල පබ්බතකං අගා මහත් බලසේනාවකින් යුක්ත වූ පණ්ඩුකාභය කුමාරයා එතනින් නික්මුණා ගංගාවෙන් එතර වී දෝල පබ්බතෙහිවත් දෝලංගනම් පර්වතයට ගියා తత్ర චත්තාරි වස්සානි වසෙන්තං තත් මාතුලා සුත්වාට පෙත්වා රාජානං තං යුද්ධත්තං උපාගමෝ එහි සතර අවුරුද්දක් වාසය කළා උම්මාද චිත්‍රාගේ පුත්‍රයා වන පණ්ඩුකාභය කුමාරයා එහි වාසය කරන බව නැවතත් කුමාරයාගේ මාමාවරුන්ට ආරංචි වුණා. එතකොට අබේ රජුරුවන් ව උපතිස්ස ගමෙහිම නවත්වලා අනෙත් මාමාවරු කුමාරයා සමග යුද්ධ කිරීම පිණිස පිටත් වුණා. කන්දාවරං නිවේසෙත්වා දූම රක්කාග සම්තිකේ භාගිනේයේන යොජ්ජෙන්සු භාගිනේයාතුමා තුලේ ඔවුන් ඇවිත් දිබුලාගල්ට නොදුරු එක්තරා ගම්මානයක කඳවුරු බැඳගත්තා. මාමාවරු බෑනා සමග යුද්ධ කළා. එතකොට බෑනා සිය මාමාවරුන්ව අනුබන්දියෝර ගංගං පලාපෙත්වා නිවත්තිය තේ සංච කන්දා වාරම්මි ද්වේ වස්සානිසෝ වසී ගංගාවෙන් මෙතර දක්වා පළවා හැරියා එතනම කඳවුරු බැඳගෙන නැවතුණා පණ්ඩුකාභය කුමාරයා එහි දෙවසරක් වාසය කළා ගන්තෝපතිස්ස ගාමං තේ තමත්තං රාජිනෝ බ්‍රවුං කාජාලේකං කුමාරස්ස සරහස්සං සපාහිනේ මාමාවරුන් නැවත උපතිස්ස ගමට හැරී ගොස් පණ්ඩු කාභය විසින් තමම්ව පළවා හැරිය බව අබේ රජුරවන්ට කියා සිටියා. රජුරුව කුමාරයාට රහස් සංදේශයක් පිටත් කළා. බුඤ්ජස්සු පාර ගංගං ත්වං මාගෞරම් තතෝ ඉති තං සොත්වා තස්ස බුන් කුජ්ජින්සු භාතරෝ නවරාජිනෝ තෝ ගඟෙන් ඈතර ප්‍රදේශයේ භුක්ති විඳපන් ගඟෙන් මේ පැත්තට එන්න එපා කියලා ඒ ආරංචි වුණ ගමන් රජ්ජරුවන්ගේ සහෝදර කුමාරවරු නව දෙනා හොඳටම කෝපයටපත් වුණා උපත්තම්බෝ ත්වමේ වාසී චිරන්තස්ස ඉදානිතු රත්තං දදාසි තස්මා ත්වං මාරසාමි අබ්‍රවුං තෝ තමයි බොහෝ කලක් තිස්සේ උම්මාද චිත්‍රාට කන්‍යා අවදීලා උදව් කළේ දැන් තෝ අපට සතුරු ඒ මහසොරාට රටත් පාවා දෙන්න හදනවා දැන් තෝවයි අපි මරන්නේ කියලා කිව්වා. සෝතේ සංරජ්‍යමප්පේසි තේ තිස්සං නාම භාතරං සබ්බේව සහිතකං සු රජ්ජස්ස පරිනායකං එතකොට අබේ රජුරුව ඔවුන්ට රාජ්‍ය භාර දුන්නා. සහෝදර කුමාරවරු නව දෙනාම එකතු වෙලා තිස්ස නැමැති තම සොහොයුරාව ලංකා රාජ්‍යයේ අධිපති බවට පත් කළා. ඒසෝ වීසති වස්සානි අබයෝ භයදායකෝ තතෝපතිස්ස ගාමම්මේ රාජා රජ්ජං අකාරයි අන්‍යයන්ට අබේ දාණය ලබා දුන් ඒ අබේ රජුරුව උපතිස්ස ගමෙහි විසි අවුරුද්දක් රාජ්‍ය පාලනය කළා. වසන්ති දූම රක්ඛාගේ සරේ තුම්බරි අංගනේ චරතේ වලවා රූප යකිනේ චේතියාමිකා සිරිස වස්තු නගරයේදී විජය කුමරු සමග කළ සටනෙන් මිය ගිය ජුතින්දර නැමැති යක්ෂයාගේ බිරිඳව සිටී චේතියා නැමැති යකින්නක්. ඒ දිනවල දිබුලාගල වාසය කළා. ඈ තිඹිරියංගන නැමැති විලාසල වෙළඹගේ වැස්ගෙන සැරිසරුවා. ඒකෝ දිස්වාන සේතංගං රතපාදං මනෝරමං ආරෝචේසි කුමාරස්ස වලවෙත්ති දිසීති කුමාරයාගේ බටේ මුළු මනින්ම සුදු පැහැයෙන් යුතු රතු පැහැයෙන් යුතු පාදයන් නැති ඊටාම ලස්සන වූ වෙළඹක් අසවල් තන හැසිරෙනවා කියලා කුමාරයාට සැලකලා කුමාරෝ රස්මි මාදාය ගහේතුං තං උපාගමේ පච්චතෝ ආගතං දිස්වා භීතාතේ දේන තස්සසා එතකොට කුමාරයා රැහම් පොටක් රැගෙන වෙළඹව අල්ලා ගන්නට ළඟට ගියා. තමාගේ පසුපසින් එන කුමාරයාගේ තේජස නිසා වෙළඹ වෙස්ගත් යකින්නේ බියටපත් වුණා. ධාවිනන්තර ධායetva ධාවන්තෙන් අනුබන්දිසෝ ධාවමානා සරන්තාසං සත්තකත්වං පරික්කපේ ඇය අතුරුදහන් නොවි දුවන්න පටන් ගත්තා කුමාරයා වෙළඹ පසුපසින් අල්ලා ගන්නට දිව්වා එතකොට වෙළඹ තිඹිරියගෙන විලවටා සත් වටයක් දිව්වා කුමාරයා පස්සෙන් දුවගෙන ගියා ඕතරිත්වා මහා ගංගං උත්තරිත්වා තතෝපන දූම රක්කං පබ්බතං තං සත්තක්කත්තුං පරික්කපේ එතකොට වෙලඹ මහා ගංගාවට පැන්නා ගඟෙන් එතර වෙලා එතනින් දිඹුලාගල පර්වතයට දිව්වා ඒ පර්වතයේ වටා සත් වටයක් දිව්වා තං සරං පන තික්කත්තුං පරික්කිපිතතෝ පුන ගංගං කච්චත තිත්තේන සමෝතරි තහින් තුසෝ ආයමත් විලදසර දුව ඇවිත් තිඹිරියගන විල වටා නැවත තුන් වටයක් දිව්වා ආයමත් කසා තොටින් ගංගාවට බැස්සා ඒ ගංගාවෙහිදීම ගහේ සිතං වාල දෙස්මෙන් තාලපත්තං ච තෝයගං තස්ස පුඤ්ඤානුභාවේන සෝහෝසි මහං අසී කුමාරයා වෙළඹගේ වළඟේ නල්ලාගත්තා ඒ වගේම දියෙහි ගසාගෙන යන තල්පත්‍රයකුත් ගත්තා කුමාරයාගේ පුණ්‍යානුභාවය නිසා ඒ තල්පත මහා කඩුවක් බවට පත් වුණා උච්චාරේසි අසෙන් තස්සා මාරේ මේති තමාහස රජ්ජං ගහෙත්වා තේ දජ්ජං සාමි මාමං අමාරේ එතකොට කුමාරයා කඩුව ඔසවාගෙන මන්ති මරනවා කියලා වෙනබට කිව්වා බියටපත් වෙලඹ අනේ ස්වාමීනි මාව මරන්න එපා මං ඔබට ලංකා රාජ්‍ය බලය ලබා දෙන්නම් කියලා කිව්වා ගීවාය තංගහෙත්වාසෝ විඤ්ජිත්වාං අසිකෝටියා නාසාය රජ්ජයා බන්දි සාංඝෝ සිවසානුගා පණ්ඩුකාභය කුමාරයා වෙළඹගේ බෙල්ලෙන් අල්ලාගෙන කඩතුඩින් ඇගේ නාසය විද්දා. රැහැම් පටින් බැඳගත්තා. එතැන් පටන් යකින්නේ කුමාරයාගේ වසඟයටපත් වුණා. ගන්්වා තං දෝම රක්ඛංසෝ තමාරුය්‍ය මහා බලෝ තත්ත චත්තාරි වස්සානි දෝම රක්ඛේ නගේ වසී මහා බල ඇති කුමාරයා විලඹගේ පිට නැගේ දිබුලාගලට ගියා. දිබුලාගල පර්වතයේහි සතර අවුරුද්දක් වාසය කළා. තතෝ නිකම්ම සබලෝ ආගම්මාරිට පබ්බතං යුද්ධ කාලං අපෙක්ඛන්තෝ තත් සත් සමාවසි ඊට පසු කුමාරයා බලසෙන් සහිතව දිඹුලාගලෙන් නික්මාවා අරිට්ට පර්වතයේ හෙවත් රිටිගලට පැමිණියා අනාගතයේ මාමාවරුන්ගෙන් කොයි මොහොතක හෝ යුද්ධයක් පැමිණිය හැකි හේයින් යුද කාලයේ බලාපොරොත්තු වෙම් සත් අවුරුද්දක් රිටිගල වාසය කළා. ද්වේ මාතුලේ තපෙත්වාන තස්සසේ සට්ට මාතුලා යොද්ද සජ්ජාරිට්ටං තං උපසංකම්ම පබ්බතං අබේ සහ ගිරිකණ්ඩ සුව යන මාමාවරු දෙන්න හැර ඔහුගේ අනිත් මාමාවරු අට දෙනාම යුද්ධයට සැරසිලා රිටිගල පර්වතය වෙත ආවා. කන්ධාවරං නගරකේ නිවේසෙත්වා චමෝපති දත්වා පරික්කිපාපේසුං සමන්තාරිට්ඨ පබ්බතං නගරක නම් ගම්මානයේ ඔවුන් කඳවුරු බැඳගත්තා. සෙන් ප්‍රතියකට සේනා ලබා දී රිටිකල පර්වතයේ හතර වටින්ම වට කළා. යක්ඛිනියා මන්තයත්වාසෝ තස්සා වචන යුත්තියා දත්වා රාජ පරික්ඛාරං පන්නාකාරා යොදානිච එතකොට පණ්ඩුකාභය කුමාරයා සතුරන් සතරාතින්ම වට කරගෙන සිටන නිසා දැන් තමා කුමක් කළ යුතුදයි චේතියා යකින්න සමග සාකච්ඡා කළා. යකින්නියගේ උපදේශ මත රජවරුන් පරිහරණය කරන බඩුත් තුටු පඳුරුත් ආයුධත් මාමාවරුන් වෙත භාර දුන්නා. ගන්හත සබ්බානේතානි කමාපෙස්සාමි වෝහං ඉතිවත්වාන පේසේසි කුමාරෝ පුරතෝ බලං මේවා ඔක්කොම ගණමනව මම ඔබලාගෙන් සමාව ගන්නවා කියා කුමාරයා තම බලසනක ඉස්සෙල්ලාම මාමාවරුන් ළඟට පිටත් කොට යවුවා ගන්හිස්සාම පවිත්තන්ති විස්සත්තේ සුතුතේ සුසෝ ආරුය යක්කි බලවං මහා බල පුරක්කතෝ එතකොට කුමාරයාව රැවටීමට මාමාවරු විශ්වාසන්ත බවක් මතු පිටින් පෙන්වද්දී කුමාරයා වෙළඹ යකින්නගේ පිටමත නැගී මහා බල සේනාවක් පෙරටු කරගෙන යොන්දාය පාවිසියක්හි මහරවං අරාවිසා අන්තෝ බහි බලං චස්ස උක්කුට්ටෙන් මහතෙන් ආකා බුද්දේට පිසුණා එතකොට යකින්නේ බිහිසුණු හඬින් කෑ ගැසුවා ඒත් එක්කම රජවරුන් ළඟට ගිය තමන්ගේ සේනාවත් තමා හා සිටින සේනාවත් එක්වම් මහා හඬින් කෑ ගැසුවා කුමාර පුරිසා සම්බේ පරසේනා නරේ බහු ඝාතෙත්වා මාතුලේ චට්ට සිරසා සිංහකං සුතේ කුමාරයාගේ සියලු පිරිස පරසතුරු සේනාවට අයත් බොහෝ මිනිසුන්වත් මාමාවරුන් අට දෙනාවත් ඝාතනය කළා. ඔවුන්ගේ සියලු හිස් ගොඩකට ගැසුවා. සේනාපති පලායෙත්වා ගුම්බට්ඨානං සපාවිසී සේනාපති ගුම්බකෝති තේන ඒස පවුච්චති සේනාපති පලා ගිහින් වන ලැබකට රිංගුවා එදා සිටේ වන ලැබ සේනාපති රිංගූ තන යන අරුතින් සේනාපති ගුම්බක යන නමින් ප්‍රසිද්ධ වුණා උපරිට්ට මා තුල සිරං සීසරාසෙන් සපස්සිය ලාබුරාසීව ඉච්ඡාහ තේනෝ ලාබුගාමකෝ යුද්ධයේදී මරණ ලද මිනිසුන්ගේ හිස් ගොඩ ගසා තිබුණ තන උඩින්ම තිබුණේ මාමා වරුන්ගේ හිස් රසයි එය දුටු කුමාරයා මෙතන ලබු ගොඩක් වගේ කියලා කිව්වා. එතෙන් පටන් කලින් නගරක නැමැති ගම්මානයට ලබුගම යන නම ලැබුණා. එවං විජිත සංගාමෝ තතුසෝ පණ්ඩුකාභයෝ අය කස්සානුරාදස්ස වසනට්ටාන මාගමේ ඔය ආකාරයට දිනාගත් යුද්ධය ඇතේ පණ්ඩුකාභය කුමාරයා තම මෑණියන්ගේ මවවන බද්දකච්චානා දේවියගේ සොහොයුරෙකු තමන්ගේ සීයා කෙනෙකු වන අනුරාධ ශක්තිය වසරදන්ට පිටත් වුණා. අත්තනෝ රාජගේ හංසෝ තස්ස දත්වාන අයකෝ අඤ්ඤත්වා සංකප්පේසි සෝතු තස්මෙන් ගරේ වසී එතකොට ඒ අනුරාධ සීයා තමන් වාසය කළ රජගය කුමාරයාට දුන්නා. තමන් වෙන තැනක පදිංචියට ගියා. කුමාරයා ඒ රජගයේ වාසය කළා. පුච්චා පෙත්වාන නේමිත්තං වත්තු විජ්ජා විදුං තත නගරං පවරං තස්මෙන් ගාමේ යේව ගමාපේ පණ්ඩුකාභය කුමාරයා නිමිත්ත පාඨකයෙන්වත් වාස්තු විද්‍යා ශිල්පියෙන්වත් කැඳෙව්වා. ඒ අනුරාධ ගම්මානයේම උසස් නගරයක් ලෙස නිර්මාණය කළා. නිවාසත්තානුරාධානං අනුරාධපුරං අහෝ නක්කතේනානුරාධේන පතිට්ඨාපිතතායච විජය කුමාරයා සමග ආ අනුරාධ ඇමතියත් බද්දකච්චානා දේවියගේ සහෝදරයා වූ අනුරාධ කුමාරයත් යන මේ අනුරාධයන් දෙදෙනා වාසය කළ නිසාත් අනුර නැකතින් නගරයේ පිහිට වූ නිසාත් එම නගරය අනුරාධපුර නමින් හැඳුන්වුණා. ආනාපෙත්වා මාතුලානං චත්තං ජාතස්සරේද දෝවා පෙත්වා ධාරයෙත්වා තංසරේයව වාරිනා මාමවරුන්ගේ රාජ චත්‍රය අනුරාධගමට ගෙන්වුවා අනුරාධපුරයේ ඉබේ හටගත් වෙලක් තියෙනවා ඒ විලේ ජලය ඒ ශේෂත සේදෙව්වා ඒ විලෙහිම ජලයෙන් අත්තනෝ අபிෂේකං සෝ කාරේ පණ්ඩුකාභයෝ ස්වන්නපාලි දේවින් තං මහේසිතේ බිසෙච්චයි පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ රාජාභිෂේකය කෙරෙව්වා ස්වර්ණපාලි දේවිය රාජ මහේසිකාවලස අභිෂේක කළා අදා චන්දන කුමාරස්ස පෝරෝහිච්ඡං යථා විදි තානන්තරානි සේසානං භච්ඡානං ච යතරහං චන්දන කුමාරයාට චාරිත්‍රානුකූලව පුරෝහිත තනතුර දුන්නා අනිත් සේවකාදීන්ට සුදුසු අයුරින් තනතුරු ලබා දුන්නා මාතුයං උපකාරත්තා අතනෝ ච මහේපතෙන් අගාතෙත්වාන ජෙත්තං තං මාතුලං අභයං පන තමාගේ මෑණියන්ටත් තමන්ටත් උපකාර කළ නිසා එය සිහිකොට තමන්ගේ වැඩිමහලු මාමාවන කලින් සිටි අබේ රජුරුවන්ව මරණයටපත් කෙරෙව්වේ නැහැ රත්ති රජ්ජං අදාතස්ස අහෝ නගර ගොත්තිකෝ තදුපාදාය නගරේ අහුම් නගර ගොත්තිකා ඔහුට රාත්‍රියේ රජකම දුන්නා ඔහු නගරාරක්ෂකයෙක් වුණා එතෙන් පටන් අනුරාධපුර නගරයේහි නගර ගොත්තික තනතුර ඇති වුණා සසුරන්තං අඝාතෙත්වා ගිරිකණ්ඩ සිවං පිච ගිරිකණ්ඩ දේශං තස්සේව මාතුලස්ස අදාසිසෝ ස්වර්ණපාලී දේවියගේ පියා වූ තම මාමණ්ඩිය වන ගිරිකණ්ඩ සිව ශක්තියට ගිරිකණ්ඩ සිව ප්‍රදේශයේම ඔහුගේ පාලනයට දුන්නා සරන්තං ච කනා පෙත්වා කාරාපේසි බහූදකං ජයේ ජලස්සගාහේන ජයවා පීති ආහුතං ඉබේ හටගත් යම් විලකින් ඡත්‍ර දෝවණය කෙරෙව්වේද තමන්ගේ අභිෂේකය කෙරෙව්වේද එම විල ලකුවට සාරවා බොහෝ ජලයේ රැඳි තනක් බවට පත් කෙරෙව්වා ඒ විලේ ජලය තමන්ගේ ජයග්‍රහණය අභිෂේක කළ හේන් ජයවැව යන නම ලැබුවා. කාල වේලං නිවේසේසි යක්ඛං පුර පුරත්ති මේ යක්ඛන්තු චිත්ත රාජානං හෙතං අබයවාපියා අනුරාධපුරයට නැගෙනහිරින් කාල වේල යක්ෂයා හට දේවාලයක් කෙරෙව්වා. චිත්‍රරාජ යක්ෂයාට අබේ වැවට පහලින් දේවාලයක් කෙරෙව්වා. පුබ්බෝපකාරින් දාසෙන් තං නිබතං යක්කයෝනියා පුරස්ස දක්ඛිනද්වාරේ සෝකතඤ්ඤු නිවේසයි තමන්ට කලින් උපකාරී වූ ගොම්බක භූතාන මැති දාසිය මියගොස් යක්ෂ ශෝණිය ඉපද සිටියා. ඇය කළ උපකාරයේ සිහිකොට අනුරාධපුරයේ දකුණු දොරටුවේ ඈ වෙනුවෙන් දේවාලයක් කෙරෙව්වා. අන්තෝ නරින්ද වත්තුස්ස වලවා මොකයක් ගිනෙන් නිවේසේසි බලෙන් තේසං අඤ්ඤේ සංචානුවස්සකං රජ වාසල මැද දේවාලයක් තනවා වලවා මුඛයේ හෙවත් විලම්භ වෙසෙන් හුන් චේතියා යකින්නිය වාසය කෙරෙව්වා. මේ යකුන් යක්ෂණියන් හට වාර්ෂිකව බිලි පූජෝත්සව පැවැත්වුවා. දාපේස චන කාලේ තු චිත්ත රාජේන සෝසහ සමාසනේන සීදිත්වා දිබ්බමානස නාටකං උත්සව අවස්ථාවන්හිදී පණ්ඩුකාභය රජුරුව චිත්‍රරාජ යක්ෂයා සමග සමාසුන් වල වාඩි වී සිටියා. එහිදී දිව්‍ය මනුෂ්‍ය නැටුම් රඟ දැක්වුවා. කාරෙන්තෝ භිරමේ රාජා රති කිඩ්ඩා සමප්පිතෝ ద్వාරගාමේ ච චතුරෝ භයවා පින්චකාරේ නොයෙකුත් ක්‍රීඩාවන්හි ඇලී සිටි රජුරෝ එහි සිත්තලවා වාසය කළා. නගරයේ ප්‍රධාන දොරටු සතර ආසන්නයේ ගම්මාන සතරකුත් අබේ වැරත් කෙරෙව්වා. මහා සුසාන ඝාතනං පච්චිම රාජිනේ තථා වසවනස්ස නිග්‍රෝධං ව්‍යාධි දේවස්ස තාලකං පොදු සුසාන භූමියකුත් වැරදි කළ උන්ට මර දඬුවම් පමුණුවන දංගඩිය පිහිටුවන තැනකුත් බටහිරින් පච්චිම රාජිනියට දේවාලයකුත් යක්ෂාධිපති වෛශ්‍රවණ දෙව් රජුට නුගරුක්සවනේ දේවාලයකුත් තල්රුක්සවනේ ව්‍යාධ නැමැති දඩයම් දෙවියාට දේවාලයකුත් කෙරෙව්වා යෝන සභාගවත්තුන් ච මහෙජ්ජා ඝරමේවච ඒතානි පච්චිමද්්වාර දිසා භාගේ නිවේසයි සෝන යක්ෂයාට සභාගවත්ව නැමැති දේවාලයත් මහේජ යක්ෂයාට තවත් දේවාලයකුත් කෙරෙව්වා මේවා පිහිටෙව්වේ බටහිර දොරට දිසාව පැත්තේ පංචසතානි චණ්ඩාල පුරිසේ පුරසෝදකේ දුවේ සතානි චණ්ඩාල පුරිසේ වච්චසෝදකේ නගරේ පිරිසිදු කරන්ට සැඩල් පුරුෂයන් 500ක් යොදවා තිබුණා. අසූචි බැහැර කරවන්නට සැඩල් පුරුෂයන් 200ක් යොදවා තිබුණා. දියද්ද සත චන්දාලේ මතනේ හාරකේ පිච සුසාන ගෝප චන්දාලේ තත්තකේ ජේව ආදී නගරයෙන් බැහැර සොහනට මල සිරුරු ගෙන යන සැලල් පුරුෂයන් 150 දෙනෙක් යොදවා තිබුණා. සුසාන භූමිය රකින්නටත් එබඳුම සැඩල් පිරිසක් යොදවා තිබුණා. තේ සංගාමං නිවේසේසි සුසාන පච්චිමුත්තරේ යතාවිත කම්මානි තානි නෙච්ඡං අකංසුතේ ඔවුන්ගේ ගම්මානය සොහනට වයඹ දිගුණු පිටලා තිබුණා. ඔවුන් තම තමන්ට නියමිත වූ ඒ ඒ රාජකාරීන් පවර ඇති ආකාරයෙන්ම කළා. තස්ස චණ්ඩාලගාමස්ස පුබ්බුතර දිසායතු නේච සුසානකං නාම චණ්ඩාලනං අකාරයි ඒ ෂඩල් ගමට ඊශාන දිගෙන් නේච සුසාන නමින් සැඩලුම් සඳහා වෙනම සොහන් බිමක් කෙරෙව්වා තස්සුත්තරේ සුසානස්ස පාසාන පබ්බතන්තරේ ආවාසපාලි ව්‍යාධානං තදාසිනිවේසිතා ඒ සොහොන් බිමට උතුරු පැත්තෙන් ගල් පර්වත අතරෙහි දඩයම් කරුවන්ගේ වාසය පිණිස ගෙවල් පෙලක් පිහිටුවලා තිබුණා තදුත්තරේ දිසා භාගේ යාව ගාමිනී වාපියා තාපසානං අනේකේසං අස්සමෝ ආසිකාරිතෝ ඒ දඩයක්කාරයන්ගේ ගෙවල් පෙළට උතුරින් ගාමිනී වැව ළඟට එනතෙක් තාපසයන් හට නොයෙක් ආශ්‍රමයන් කරවලා තිබුණා තස්සේවච සුසානස්ස පුරත්තිම දිසායතු ජෝති අස්ස නිකන්ටස්ස ඝරංකාරේසි භූපති ඒ නීච සුසානයට නැගෙනහිරින් නගර නිර්මාණය කරන්නෙක වූ ජෝතිය නැමැති නිගණ්ඨ බ්‍රාහ්මණයාට පණ්ඩුකාභය රජුරුව ගයක් කරවා දුන්නා තස්මින් ඒව දේසස්මින් නිගන්ඨෝ ගිරේනාමකෝ නානාපාසන්දිකා චේව වසෙන්සු සමනා බහූ ඒ ප්‍රදේශයේම ගිරි නැමැති නිගණ්ඨයත් වාසය කළා. විවිධ මතදරන පාසංග තවසනොත් වාසය කළා. බොහෝ ශ්‍රමණයනොත් වාසය කළා. තත්තේවච දේව කුලං අකාරේසි මහීපති කුම්බණ්ඩස්ස නිගණ්ඨස්ස තණ්හාමෙක මහෝසිතං රජුරෝ ඒ ප්‍රදේශයේම කුම්භාණ්ඩ නැමැති නිගණ්ඨයා වෙනුවෙන් දේවාලයක් කෙරෙව්වා. එම දේවාලය ඒ නිගණ්ඨයාගේ නමෙන් කෙර වූ නිසා කුම්බණ්ඩක දේවාලය නමින් හැඳින්වුණා. තතෝතු පච්චිමේ භාගේ ව්‍යාදපාලි පුරත්තිමේ මෙච්ඡාදිට්ඨි කුලානන්තු වසී පංච සතං තහෙන් ඒට බටහිරින් දඩයක්කාරයන්ගේ ගෙවල් පෙළට නැගෙනහිරින් මෙසෙදිට පවුල් 500ක් පමණ වාසය කළා පාරංජෝතිය ගේහම්හා ඕරංගාමිනි වාපියා සෝ පරිම්බාජකාරාමං කාරාපේසිතතේවච ජෝතිය නිගණ්ඨයාගේ ආවාසයෙන් පිට ගාමිනී වෑයෙන් මෙපිට ඒ දෙක අතරෙහි පිරිවැජියන්ට ආරාමයක් කෙරෙව්වා ආජීවකානංගේ හංච බ්‍රාහ්මන වතු මේවච සිවිකා සොත්ති සාලංච අකාරේසි තහින් තහින් ආජීවකයන්ටත් ගයක් කෙරෙව්වා බ්‍රාහ්මණයන්ටත් වාසස්ථාන කෙරෙව්වා ඒ බ්‍රාහ්මණයන්ට සිවිකාශාලා නැමැති යාග මණ්ඩපයත් සොත්තිශාලා නැමැති සෙත්පතන ශාලාවනුත් තනින් තන කෙරෙව්වා. දසවස්සා බිසිත්තෝසෝ ගාමසීමා නිවේසයි ලංකාදීපම් මේ සකලේ ලංකින්දෝ පණ්ඩුකාභයෝ ලංකාධිපති පණ්ඩුකාභය රජුරු අභිෂේකයෙන් දසවරුද්දක් ගත වූ තැන මුළු ලංකාවේම ඒ ඒ ගම්මානයන්ට සීමාවන් නියම කළා. සෝ කාල වේල චitte දිස්සමානේ භූපති සහානුභෝසි සංපත්තින් යක භූත සහායවා ඒ පණ්ඩුකාභය රජුරෝ කාල වේල චිත්තරාජ යන යක්ෂයන්ව ඇස් 50 පිට පෙනෙන්නටම ඇසුරු කළා යක්ෂ භූතයන් සමග මිත්‍රත්වයෙන් යුතුව ඉසුරු සැප අනුභව කළා. පණ්ඩුකාභය රඤ්ඤෝච අබයස්සච අන්තරේ රාජසුඤ්ඤානි වස්සානි අහේසුං දස සත්වච පණ්ඩුකාභය රජුටත් අබේ රජුටත් අතර රජුකගෙන් හිස්ව ලංකා පැවති කාලය 17 වසරක සෝපන්දුකාභය මහේපති සත්තින්ස වස්සෝදිගම්ම දිතේමා දරණේ පතිත්තං රම්මේ අනුන මනෝරාද පුරේ සමිද්දේ වස්සානි සත්තති අකාරයේ රජ්‍යමෙතාති විරියන් හා ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පණ්ඩුකාභය රජතුමා රජගමට පත්වන විට වයස 37යි. රම්‍ය වූ අනුරාධපුරයෙහි සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සැත්ත අවුරුද්දක් රාජ්‍ය පාලනය කළා. සුජනප්පසාද සංවේ ගත්තාය කතේ මහා වංශේ පණ්ඩුකාභයාබිසේකෝ නාම දසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි පණ්ඩුකාභය රජුගේ අභිෂේකය නම් වූ දසවෙනි පරිච්ඡේදයයි